තෙරුවන් සරණයි. අපෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ පැවිදි අයට පනවලා තියෙන විකාල භෝජනා සිල්පදේ ගැන විස්තරයක් කරන්න සහ ඒකෙන් සෞඛ්‍ය රැකගන්න වාසියක් තියනවාද ඒක ගිහි අයට ප්‍රයෝජනෙට ගන්න බැරිද කොහොමද කියලා විස්තර කරන්න කියලා. ඉතින් මට හිතුණා ඒ ගැන කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. මොකද ගොඩාක් අය මේ ගැන හරියට දන්නේ නැහැ. සමහරලාට පැවිදි වෙලා ඉන්න අයත් මේකේ හරියාර්ථය දන්නේ නැහැ. ඉතින් මධ්‍යස්තව තමයි කතා කරන්න තියෙන්නේ. මේක පොතේ තියෙන හැටියට කතා කරොත් ඇත්තටම බුදුරන් වහන්සේගේ పూర్ව බුද්ධ ශාසනය කාලය කියන්නේ බුදුරන් වහන්සේ බුදු වෙලා මුල් අවුරුදු 20 දී මෙහෙම ශික්ෂාපදයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ශික්ෂාපද පනවලා තිබුණේ නැහැ. භික්ෂුන් වහන්සේලා රාත්‍රියටත් පින්ඩපාති ගියා. ඉතින් එක දවසක් වුණු එක සිද්ධියක් නිසා එක භික්ෂුන් වහන්සේ කෙනෙක් රෑ වෙලා පින්ඩපාති ගිහිල්ලා ගෙයක් ඉස්සරහා කළුවරේ හිටගෙන ඉන්නකොට උපාසක අම්මා කෙනෙක් හොඳටම බය වෙලා මේ ඉඳුල් වතුර එකක් විසික් කරනකොට බය වෙලා ඉඳුල් වතුර කොරහෙන් ගැහුවා මේ සාමින්හන්සිර කියන්නේ බයට එක පාට භූතයේද කියලා. ඉතින් මේක මේ භික්ෂුන් වහන්සේ ඇවිල්ලා සංඝයා එක කතා කරාට පස්සේ ඔක බුදුරජාණන් වහන්සේ ගාවට යනකම්ම ගියා. ඔය වෙනකොට තවත් සංඝයාට සෑහෙන අනතුරු වෙලා තිබුණා රාත්‍රී ආහාරය සොයාගෙන යාම නිසා සංඝයාගේ විවේකයට කාලය අඩු වෙලා තිබුණා. ඔහම ගොඩාක් දේවල් තිබුණා. ඒක මත උන භාග්‍යතුන් වහන්සේ අතීත බුදුරජාන් වහන්සේලා මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන තීරණය මොකක්ද කියන එක බලලා උන්වහන්සේ දැනගත්ත සෑම ශාසනයකම මේ මධ්‍යහණයෙන් පස්සේ ඉර මුදුන් වුණාට පස්සේ ඊළඟ දවසේ අරුණෝදය දක්වාම කබලින්කාර ආහාර මේ ප්‍රධාන මූලික ආහාර ගැනීම නතර කරලා තියෙන ශික්ෂාවක් තියෙන බව දැනගෙන උන්වහන්සේ ඒකට ශික්ෂාපදයක් පැනෙවුවා. ඉතින් ඒ කියන්නේ විකාල භෝජනා ශික්ෂාව කියන එක. ඉතින් මේක විකාල භෝජනා කියලා අර්ථ ගැන්වෙන්නේ. ඇත්තටම මේ වර්තමානයේ ඉන්න මිනිස්සු ඒ විකාල කියන වචනේත් වැරදියට තේරුම් අරන් තියෙන්නේ. මෙතනදී භාග්‍යතුන් වහන්සේ අරුණෝදයේ පටන් අරුණෝදය කියලා කියන්නේ උදේ ඉර නගින්න කලින් ඉර පායන්න කලින් නැගෙනහිර අහසේ රත් පැහැගැන්වුණු රත්තට හුරු පාටක් එනවා. ඒකට කියන්නේ අරුණුවන් මැටි පාට කියලා. ඒ වගේ පාටක් එනවා. ඒ වෙලාවට තමයි අරුණෝදය කියන්නේ. ඒ අරුණෝදය උදා වුණාට පස්සේ තමයි ටික වෙලාවකින් ඉර උදා වෙන්නේ. අරුණෝදයෙන් පස්සේ තමයි ආහාර ඔය මූලික ආහාර, කබලින්කාර ආහාර කියන ඒවා ගන්න අපිට කියන්නේ පැවිද්දන්ට අවසර තියෙන. ඉතින් ඒ ඒ අරුණෝදයේ පටන් ඉර මුදුන මුදුන් වෙන තුරු තමයි මේ ප්‍රධාන මූලික ආහාර අනුභව කරන්න අවසර තියෙන. එතනදී ඉස්සර ඉතින් ඔරලෝසු එහෙම තිබුණේ නැහැ. එතකොට ඔය ඉර ඉරේ සෙවණැල්ල මැනගෙන ඒ අණුව තමයි වෙලාවල් බලාගත්තේ. ඉතින් අද නම් අපිට ඔරලෝසු තියෙනවා. ඉතින් භාග්‍යතුන් ආසේ මේ අරුණෝදයේ පටන් ඉර මුදුන් වීම දක්වා කාලපරාසය ආහාර ගැනීමට සුදුසු කාලය විදිහටත් ඉර මුදුනේ පටන් ඉර මුදුන් වීමෙන් පටන් ඊළඟ දවසේ අරුණෝදය දක්වා කාලය ආහාර සඳහා සුදුසු නැති කාලය නිසා විකාලය වශයෙන් උත් වෙන් කළා. ඉතින් මේ විකාල භෝජනා ශික්ෂාපදය කියන එක මෙතනදී මේ ශික්ෂාපද පනවලා තියෙන pāli භාෂාවෙන් කියන එක සමහර පැවිද්දන්ටත් මතක නැහැ. විකාල කියලා කියන්නේ pāli වචනයක් මිස සිංහල වචනයක් නෙමෙයි. එතකොට විකාල කියන එකේ සිංහල අර්ථය මොකක්ද කියලා හොයලා බලන්න නැතුව සමහරු හිතනවා මේ විකාල භෝජනා සිල්පදයෙන් කියන්නේ විකල කන්න තහනම් කියන එක කෑම. විකල කන්නේ නැතුව නිකම්ම ගිල්ලහම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා සමහරු මතයක් දරනවා. ඒක වැරදි අර්ථයක්. ඒගොල්ලන්ට මතක නැහැ ශික්ෂාපද පනවලා තියෙන්නේ pāli භාෂාවෙන් කියලා. තව අර්ථයක් යනවා භික්ෂුන් වහන්සේලා පිරිසක් අතරම මටත් ඒක දැනගන්න ලැබුණා. විකල් වූ මනසින් ආහාර ගන්න තහනම් කියන එක තමයි විකාල භෝජනා කියන්නේ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඉතින් විකල් වූ මනසින් ආහාර ගන්න එපා කියන්නේ එහෙනම් ඉතින් රහතන් වහන්සේට විතරයි මේ ශික්ෂාපදේ රකින්න පුළුවන්. මොකද ඉම්මහා අපි හැමෝටම රස තණ්හාව කියන එක තියෙනවා. රසගේදය කියන එක තියෙනවා. එතකොට රසගේදය කියන්නෙම සිහින සිහිනුවන පිහිටන්නේ කියන්නේ කියන්නෙම කෙලෙසකට යට වෙලා කියන්නෙම මනස විකල්. එහෙම බැලුවොත් රහතන් වහන්සේට විතරයි මේ ශික්ෂාපදේ රකින්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට මේක රකින්න බෑ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ විකල් වූ මනසින් නෙමෙයි නම් ආහාර ගන්නෙ. උදේ කෑවත් එකයි, රැයට කෑවත් එකයි, හවසට කෑවත් එකයි, දවස පුරාම කෑවත් කමක් නෑ කියන තැන ඒගොල්ලෝ ඉන්නේ. ඒකත් වැරදි අර්ථකථනයක්. මේකට හේතුව ඉතින් දැන් ඕක තමයි මේ කාලය සහ විකාලය කියන එකේ අර්ථය. ඉතින් අර භික්ෂුන් වහන්සේලාට සිදුණු එක එක අකරතැබ්බ නිසාත් පූර්ව ඊළඟ අනිත් බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලා මෙම ශික්ෂාපදයක් පනවලා තියෙන බව දැනගෙනත් භාගතුන් වහන්සේ මේ ශික්ෂාව පැනෙවුවා. හැබැයි මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේම පනවපු මේ ශික්ෂාපදයටත් විරුද්ධව භික්ෂුන් වහන්සේලා නැගී සිටියා. ගොඩක් භික්ෂුන් වහන්සේලා කැමති වුණේ නැහැ. මේ ඔබ වහන්සේ අපි මහා මහාන වෙනකොට මෙහෙම සිල්පද පනවලා තිබුණ නෑනේ. මහාන වෙනකොට මේ අපිට කිව්වේ නෑනේ මේ මධ්‍යහණයෙන් පස්සේ ඉර මුදුන් වුණාට පස්සේ කෑම කන්න එපා කියලා දැන් පනවනවා අපිට බෑ මේක රකින්න කියලා විරුද්ධ වුණු භික්ෂුන් වහන්සේලා හිටියා. ගොඩාක් හිටියා. මේ ඉතින් එතන එක භික්ෂුවක් හිටියා තදින්ම විරුද්ධ වුණා. කැමති වුණේ නැහැ. අපි හිතන් ඉන්නේ අද විතරයි මේකට සංඝයා විරුද්ධ කියලා. ඇත්තටම සංඝයාත් විරුද්ධයි මේ ශික්ෂාපදයට. පැවිද්දොත් විරුද්ධ පිරිසක් ඉන්නවා. ඉතින් එදත් හිටියා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ. නමුත් බුදුරජාණන් වහන්සේ ශික්ෂාව පැනෙවුවා මේ වගේ මේ වගේ මේ තමන්ගේ භ්‍රමචර්යාවට අනුග්‍රහ පිණිස තියෙන මේ වගේ ශික්ෂා පදයක් රකින්නවත් පෞරුෂයක් නැත්තම් මේ වැඩේ කරගෙන යන්න බෑ. නමුත් මේක කළ හැකි දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශික්ෂාව තියෙන ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේ හවස පිණ්ඩපාත යනකොට සිද්ධ වෙච්ච කරදරවල කරදර වලින් බේරෙන්නම විතරක් නෙමෙයි ඇත්තටම භාගතුන් වහන්සේ විකාල භෝජනා සිල්පදේ පෙනෙන්නේ. මේකේ තියෙනවා තමන්ගේ අධ්‍යාත්මයට රුකුල් දෙන හේතුවක්. ඇත්තටම නම් රාත්‍රී කෑම ගැනීම අපේ කාමය අවුස්සනවා. අපේ කාම ආසාවල් අවුස්සනවා. රාගය වැඩි කරනවා. රාත්‍රී කෑම නිසා එතකොට දැන් පැවිද්දෙක් කියන්නේ Brahmacharyaව රකින්න ආපු කෙනෙක්, කාමයෙන් අත මිදෙන්න ආපු කෙනෙක්, කෙලෙසුන් ප්‍රහාණය කරන්න උත්සාහ ගන්න කෙනෙක්, කාම සංඥාවෙන් දුර වෙන්න උත්සාහ කරන කෙනෙක්. එතකොට එක පැත්තකින් Brahmacharyaව තියෙනවා, අනිත් පැත්තෙන් කාමයේ අවුස්සන වැඩ කරනවා. එතකොට මොකද්ද මෙතනින් සිද්ධ වෙන්නේ? කිසිම අර්ථයක් නැහැ. ඒක හොඳට හොයලා බලන්න අද බටහිර ලෝකෙන් පවා හොයාගෙන තියෙනවා මේ රාත්‍රී කෑම අපේ කාමාශාව අවුස්සනවා ඉතින් හොඳට බලන්න ඩිනර් පාටි තමයි ලෝකේ ජනප්‍රියම. මොකද මිනිසුන්ට උදේ දවල් කෑම වේල් දෙක හරියට ගන්න වෙන්නේ නැහැ. මිනිසුන්ට සෑහෙන වැඩ රාජකාරී රාත්‍රී කෑම මහා උත්සවශ්‍රීයෙන් පවත්වනවා. අන්තිමට ප්‍රේමාලිංගන පවත්වනවා. අන්තිමට කාම ක්‍රීඩාවල යෙදෙනවා. ඉතින් ඕක ඔය ඕක සිද්ධ වෙන්නේ රාත්‍රී කෑමත් එක්ක. රාත්‍රී කෑම නිසා අපේ කාම ආසාව අවුස්සනවා. රාගය අවසනවා. ඉතින් දැන් පැවිද්දෙක් කියන්නේ Brahmacharyaව රකින්න එන කෙනෙක් කියන්නේ කාමයට දොරටු වහපු කෙනෙක්. එයා යන්නේ කාමයට පිටුපාලා එයාගේ අධ්‍යාත්මය දියුණු කරන්න ආපු කෙනෙක්. ඉතින් අධ්‍යාත්මය දියුණු කරන්න ඇවිල්ලා Brahmacharyaව රකින්න ඇවිල්ලා කාමයේ අවසන දේවල් කරනකොට අපි දැනගන්නේ අපි මේ අන්ත දෙකක් අල්ලගෙන දඟලන්නේ. ඉතින් එයා අර නිකන් මේ එලවත් නැති මෙලවත් නැති දැනක අතර අතරමං වෙලා අසරණ වෙලා විඳවන තැනකට මනස එනවා. මේක තමයි ඇත්තටම මේකේ බලපාන ප්‍රධාන හේතුව. මොකද අපි ඇවිල්ලා තියෙන්නේ කාමයට විරුද්ධ මාර්ගයකට යන්න. ඊට පස්සේ මේ නිසා කාමයේ අවශ්‍ය ගන්නවා නම් අපේ අරමුණ මස්තක ප්‍රාપ્ત වෙන්නේ නැහැ, සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම කියනවා නම් සෝචනීය පුවත තමයි අද ඉන්න සංඝයාත් තර්ක ගේනවා මේ රැයට බත් කෑවකට අපාය යනවාද කියලා කනවා ඉතින්. මම සමහර තැන්වල දැකලා තියෙනවා සමහර කාන්තා පැවිදි අය සිල්මෑණිවරු හෝ මෙහෙණින් වහන්සේලා මේ කවුරු හරි සිල් මාතාවක් විකාල භෝජනා සිල්පදේ ආරක්ෂා කරනවා කිව්වම ඒ අයට නිග්‍රහ කරනවා. ඒ අයට හින් පාස් කරනවා. ඒ කවුරු හරි මේ ශික්ෂාපදේ රකින්නවා කිව්වත් Tamanට බැරි නම් මේ රකින්න කෙනාට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනිනේ. මොකද මේ අපි හදාගත්තු එක නෙමෙයිනේ. මේක බුදුරජාණන් වහන්සේ පනවපු දෙයක්. ඒ කියන්නේ Tamanගේ ශාස්ත්‍රු ඒගොල්ලෝ හිතනවා මේ ඒ විකාල භෝජනා සිල්පදේ රකින්න අයට ඒගොල්ලෝ හින් පාස් කරාට ගැරහුවාට නිග්‍රහ කරාම ඒගොල්ලෝ හිතනවා අපි එයාලට තමයි ගර්හා කරන්න කියලා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ගර්හා කරන්නේ පයින් ගහන්නේ භාගතුන් වහන්සේට කියලා. මොකද මේ මේක භාගතුන් වහන්සේ පාන උපදේශයක් හේතු සහිතව. ඒ නිසා මම මේ බොහොම යටහත් පහත්ව කියන්නේ පැවිදි අයට Tamanට මේ ශික්ෂාපදය රකින්න බැරි නම් ඒ බැරි බව අවංකව බාර ගන්න. පුළුවන් කෙනාට හෙලා දකින්න එපා. පුළුවන් කෙනාට අනුග්‍රහ කරන්න. තමන්ට බැරි නම් බැරි බව තේරුම් ගන්න මෙන්න මේ නිසා බෑ. එහෙමයි කියලා ඒක ඒක ඒක ආරක්ෂා කරන කෙනෙකුට හෙලා දකිනවා නම් ගර්හා කරනවා නම් මම හිතන්නේ ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිරිසක් කියලා. ඒ අයට බුදුරජාණන් වහන්සේගේ පිහිට තේරිලා තියෙනවා කියලා. ඒගොල්ලෝ ඇත්තටම විරුද්ධ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේට මිසක් ඒ ශික්ෂාපද රකින්න අයට නෙමෙයි. ඉතින් එහෙම දෙයක් තියෙන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ රැයට කෑවන් අපායට යනවද? කෑවන් මොකද්ද වෙන්නේ? ලෙඩ වෙලානේ අරකනේ මේකනේ චරුචරු ගොඩයි. ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක මේන්ටේන් කරන්න දන්නේ නැතිකම. ඒකට වෙනම කලාවක් තියෙනවා. ඉතින් ඔය කාමයේ ඇවිස්සෙන හේතුව තමයි ප්‍රධානම හේතුව මේ මධ්‍යහණයෙන් පස්සේ ඉර මුදුන් වීමෙන් පස්සේ ආහාර ගැනීම නතර කරන්න බලපාපු. එතකොට මේක තේරුම් ගන්න තියෙන හොඳම පොයින්ට් එකක් තමයි අපි සාමාන්‍යයෙන් භ්‍රමචර්යාව රකින්න එන ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් භ්‍රමචර්යාව රකිද්දී අපි කාමය කියන දොරටුව වහනවා. කාමය කියන දොරටුව අපිට වහන්න වෙනවා. ඒ කාමය කියන්නේ මේ ලිංගික සම්බන්ධතාවම විතරක් නෙමෙයි. අපි ඇහෙන් රූප දැකින කාමය, කනෙන් ශබ්ද අහන කාමය. ඉතින් ඔකේ උප්පරිම තැන තමයි විරුද්ධ ලිංගිකයෙක් සමග පවත්වන විරුද්ධ ලිංගිකයෙක් දැකීමෙන්, කතා බහ කිරීමෙන්, ස්පර්ශයෙන් ලිංගික සම්බන්ධතාව වලින් ඒ විදිහට තියෙන කාමය තමයි උප්පරිම තැන. එතකොට දැන් Brahmacharyaවට ආවහම අපි මේ කාමයට දොරටු දැම්මහම මොකද දන්නවද වෙන්නේ? එතකොට අපි මේ කාමයේ දොරටුව වැහුව පළියට ක්ලේශය ප්‍රහාණය වෙන්නේ නැහනේ. ක්ලේශය ප්‍රහාණය වෙලා නැහැ. කාමය භෞතිකව පරිහරණය කරන දොරටුව විතරයි අපි වහන්නේ. හැබැයි එහෙම වුණා කියලා ක්ලේශය ප්‍රහාණය නොවන නිසා Brahmacharyaවට එන සෑම කෙනෙක්ම පැවිදි වෙන සෑම කෙනෙක්ම ගොදුරු වෙනවා එක්තරා උගුලකට. ඒ තමයි පැණි රස කෑම වලට පෙරේතකම වැඩි වෙනවා. ඒක ඕනම කෙනෙක් අවංකව තමන්ගේ හිත දිහා බලන්න තමන් කාමයේ දොරටු වහපු ගමන් කෑමට පෙරේතකම වැඩි වෙනවා ගොඩාක් පැණි රස පැත්තට වැඩි වැඩි වෙනවා. ඒ එයාට තේරෙන්නේ මේ කාමයේ දොරටුව වැහුව නිසා කාමයෙන් අපි භුක්ති විඳින රාගය කියන එකට තියෙන ඉඩ වැහපු නිසා රාගය තමයි මේ පිට දාන්නේ කෑමට තියෙන පෙරේතකමක් විදියට කියන එක සමහර වෙලාවට පැවිදි වෙන අයවත් දන්නේ නැහැ. භ්‍රමචර්යාවට එන අයවත් දන්නේ නැහැ. මේක දැනගෙන හිටියොත් තමයි අපිට මේ කෑමට එන පෙරේතකමට උත්තර හොයන්න පුළුවන් වෙන. ඉතින් මේක දන්නේ නැති හන්දා පැණි රස කෑම උපරිමේ කාලා අන්තිමට දියවැඩියාව හදා ගන්නවා. මේක තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ওই විදිහට සමහරෙක් කෑමට තියෙන පෙරේතකම වැඩි කරනවා, ආසාව වැඩි කරනවා, ගිජුකම වැඩි කරනවා, රස ගේදේ වැඩි කරනවා. එතකොට යම්කිසි කෙනෙකුට අපි හිතමු මේක තේරුණා කියලා මම මේ කාමයේ දොරටු වහපු නිසා රාගයට තියෙන දොරටු වහපු නිසා තමයි මේ කෑමට තියෙන ආසාව වැඩි උනේ කියලා දැනගෙන එයා ඒකට සතිමත් වුණොත් ඒක දැනගෙන කටයුතු කළොත් ඔන්න අර ආසාව තව මොකක් හරි පැත්තකින් එළියට දානවා. සමහර වෙලාවට ඔන්න ලාභ සත්කාර සම්මාන සිලෝක වලට බැඳෙනවා. ඒ කියන්නේ පැවිද්දා ලාභ සත්කාර වලට ගිජු වෙනවා. Tamanට හොඳ පිරිකර හොයාගන්න සිව්පසය ලාභ සත්කාර කියන්නේ සිව්පසයනේ. ඉතින් දැන් කෑම ආහාර පිණ්ඩපාතය කියන්නේ එකක් සිව්පසයෙන් දැන් ඒක අපි ඒකත් બ્લોක් කරා ඒකටත් උත්තරයක් හෙව්වා හෙව්වට පස්සේ ඔන්න හොඳ හොඳ පිරිකර පරිස්කාර තමන් ඉන්න තැන ලස්සනට අලංකාරව හදාගන්න ඔන්න ඊට පස්සේ මුදල් පස්සෙත් යන්න පටන් ගන්නවා ඔය වගේ මේකට අපි අර ප්‍රැක්ටිකලි උත්තරයක් හෙව්වේ නැත්තම් ප්‍රැක්ටිකලි උත්තරයක් හෙව්වේ නැත්තම් මේ රාගය එක එක දොරටු වලින් පිට දම දමා පිට දම දමා එයාව ගොදුරු කරගන්නවා ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඉතින් ප්‍රැක්ටිකලි පැත්ත තමයි මෙන්න මේ නිසා තමයි භාගතුන් වහන්සේ කියන්නේ මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. පැවිද්දට එනවා නම් භ්‍රමචර්යාවට එනවා නම් අර කාමය නතර කරාට පස්සේ කාමය කියන එක අත්හැරියාට පස්සේ අනිවාර්යෙන්ම රූප කර්මස්ථානයක හිත බඳින්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම භාවනාවක් කරන්න පටන් ගන්න ඕනේ. ඒකත් විපස්සනා පැත්තට රුකුල් දෙන විදිහට. ඒ විදිහට ඉස්සරහට යන්න ඕනේ. ඒකයි මං කිව්වේ ප්‍රැක්ටිකලි පුහුණුව තිබුණේ නැතිනම් මේ රාගය කියන එක කාමය කියන එක දොරටු වහන්න වහන්න කොහෙන් හරි පිට දානවා දාලා අපි දන්නේ නැහැ අපි ඒකට ගොදුරු වෙනවා. ඔන්න ඔහොම ගිහිල්ලා තමයි මේ රාත්‍රී කෑමට පැවිද්දා ගොදුරු වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතනවා කෑම කෑවට රැයට බච්චුට්ටක් කෑවට මොකද්ද වෙන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ අපේ කාම ආසාව එකෙන් එළියට බහිනවා කියන්න. ඒක ඒකෙන් ගැලවෙන්න බෑ. ඉතින් අපි යන්නේ කාමාශාවට උත්තර හොයාගෙන නම් කාමාශාව විනිර්මුක්ත කරන්න නම් කොහොමද අපි ඒක විනිර්මුක්ත කරන්නේ? ඒක ප්‍රහාණය කරන්නේ? ඒක ඇවිස්සෙන දේවල් කර කර. ඒ නිසා අපිට තියෙන්න ඕනේ මේ කෑම විකාල භෝජනා ශික්ෂාපදේ කියන එක අනිවාර්යයෙන්ම යෝගාවචරයට, භාවනා යෝගියාට, භ්‍රමචර්ය රකින්න කෙනාට අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් එයාගේ භ්‍රමචර්යාව, එයාගේ යෝගාවචර ජීවිතය, එයාගේ භාවනානුයෝගී ජීවිතය, එයාගේ ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. එතකොට මෙතනදි තව මතක් කරන්න ඕනි පැතිකඩක් තියෙනවා. ඒ තමයි මේ දැන් අපි හිතමුකෝ මේ විකාල භෝජනා සිල්පදයේ සමාදන් වුණු කෙනෙකුට දැන් රාත්‍රී බඩගින්න හෝ ලෙඩක් දුකක් නිසා හෝ මේ ආහාරය නැතුව ජීවත් වෙන්න බෑ කියලා කියනවා නම් මේකට මම කිව්වා මේක මේන්ටේන් කරන හැටි දන්නේ නැතිකම තමයි ලොකුවටම තියෙන්නේ. ඉතින් මේක අපි සාමාන්‍ය ගිහි ජීවිතයේ ඉන්නකොට වෙලාවක් කලාවක් නැතුව කාපු බීපු මිනිස්සෙකුට එක පාරටම ශික්ෂාපදයකට කොටු වෙලා මේ පැවිද්දට ආවට පස්සේ දවල් 12න් පස්සේ මධ්‍යහනෙන් පස්සේ ආහාර නතර කරාම ඒක බලපාන්න වෙනවා වෙන්න පුළුවන්. ඒක මේන්ටේන් කරන්න නම් අපි දැනගන්න අපේ ආහාර රටාව සකස් කරගන්න. ඒක ඇත්තටම පොතපතේ ගොඩක් වෙලාවට නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ ගොඩක් වෙලාවට මේ ප්‍රායෝගික පුහුණුව ආචාර්ය પરම්පරාවලින් තමයි ගොඩක් වෙලාවට එන්නේ. ගොඩාක් ශ්‍රේෂ්ඨ කර්මස්ථානාචාර්යවරු තමන් මේ ලැබපු අත්දැකීම් ලෝකෙට හෙළි කරන්නේ නිසායි. මොකද මේක ප්‍රායෝගික පුහුණුවෙන් තමයි සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට දැනගන්න ඕනේ රාත්‍රී ආහාරය නැවැත්තුවා නම් යම්කිසි කෙනෙක් වැඩිපුර වතුර පානය කරන්න දැනගන්න ඕනේ. සෑහෙන වතුර බොන්න ඕනේ. සෑහෙන වතුර ඕනේ මේක මේන්ටේන් කරන්න නැතිනම් ගෑස්ට්‍රයිටිස් හැදුනා කියයි අරක වුණා කියයි මේක වුණා කියයි. ඕවා මොකුත් වෙන්නේ නැහැ. මම බොහොම වගකීමෙන් කියනවා. ඇත්තටම මම සාසනයට ඇවිල්ලා ටික කාලයක්. නමුත් මට අද වෙනකන්වත් ගෑස්ට්‍රයිටිස් නැහැ. හැදෙන්නේ නැහැ. මම මේක බොහොම ආඩම්බරෙන් කියන්නේ. මොකද ඒක මේන්ටේන් කරන්න දන්නේ නැහැ පැවිද්දෝ. හොඳම දේ තමයි වතුර. වතුරෙන් තමයි මේක අපිට පාලනය කරන්න පුළුවන් වෙන්නේ. වතුර තියෙනවා නම් කොච්චර කෑම නැති වුණත් අපි වතුරෙන් බඩ පුරවනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ මොකද අපේ ආමාශය කියන්නේ රවට්ටන්න පුළුවන් ඉන්ද්‍රියක්. අපේ ආමාශයට ඕනේ මොන හරි පිරෙන්න විතරයි ඕනේ. මොකද අපේ ආහාර දිරවන්න තියෙන පාචක තේජෝ ධාතුව කියන එක නිතරම වැඩ කරනවා. ඒකේ ආහාර තිබ්බත් නැතත් එයා වැඩ. එතකොට අපි දැනගන්න ඕනේ අපිට බඩගින දැනෙන වෙලාවට වතුරෙන් හෝ මේක වතුර තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් අපිට අනුමත කරලා තියෙන්නේ. වතුරෙන් තමයි මේක පාලනය කරන්න තියෙන්නේ. ඊට අමතරව අපි දැනගන්න ඕනේ අපිට ප්‍රත්‍ය අපත්‍ය අපිට සුදුසු නුසුදුසු අපිට ගැළපෙන නොගැළපෙන ආහාර මොනවද කියලා තෝරගෙන වළඳන්න අපි දැනගන්න. ඉතින් පැවිද්දෙකුට සාමාන්‍යයෙන් එහෙම තෝරන එක ලේසිත් නෑ. මොකද අපි දෙන දේ වළඳන්න ඕනේ. හැබැයි දෙන දේ අතරෙත් අපිට සුදුසු දේ නුසුදුසු දේ මොකද්ද? ಗುಣ දේ මොකද්ද? අගුණ දේ මොකද්ද? මේ කරගෙන යන රටාවට අහිතකර මොකද්ද හිතකර මොකද්ද කියන එක තෝරගැනීමේ සංවේදනය සංවේදීකම ඒ විඥාණය අපිට තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට වෙන්නේ පැවිද්දන්ට මෙන්න මේ විඥාණය නැහැ. පෙරේතකමට අහු වෙනවනේ. මොකද අර රාගය කියන එක පෙරේතකමෙන් එලිට පිට දානවා. ඊට පස්සේ මේකට ලිමිට් නැහැ, තේරෙන්නේ නැහැ. මොකද්ද කන්න හොඳ, මොකද්ද කන්න නොහොඳ කියන එක තෝරගන්න තේරෙන්නේ නැහැ. අන්තිමේදී ලෙඩ වෙලා ඕන රැයටත් කන දැනට වැටෙනවා. අන්තිමට මහානකමේ ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ. ඉතින් ඒ නිසා වතුර තමයි අංක එක. උදේ පාන්දර අවදි වුණු ගමන්ම මද රස්නේ උණු වතුර එකක් බොනවා නම් එතන ඉඳලා තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ නිසා තමයි ඔය ඉස්සර පූර්ණ පුරාතන පැවිද්දන්ට පාන්දර කැඳ එකක් එහෙම ලැබෙන්නේ. ඔන්න ඔය නිසයි. මොකද පැය 18ක් විතර බඩගින්නකන ඉන්නේ. ඒ නිසා දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? පිටිකිරි එකක් බොන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඕක තමයි ලොකුම හානිය. හිස් බඩ අපි වස කෝප්පයක් දාගන්නවා ඊට පස්සේ කෑ ගහනවා අරක උනා මේක උනා කියලා. ඇත්තටම පිටිකිරි ගෑස්ට්‍රයිටිස් වලට උදව් කරන දෙයක්. විශේෂයෙන් හිස් බඩ බොනකොට. ඉතින් මේ විදිහට අපි දන්නේ නැහැ අපේ ශාරීරිය මේන්ටේන් කරන්න. මේ ආහාර කියන එක කොහොමද පාලනය කරන්නේ කොහොමද මේක සෞඛ්‍ය සම්පන්න විදිහට හදාගන්නේ කියන එක දන්නේ නැහැ. එතකොට මේ තව දෙයක් තමයි මේ භ්‍රමචර්යාවට එන කෙනා යෝගාවචරයා අනිවාර්යයෙන්ම උණුපැන් උණුපැන් විශේෂයෙන් ඇල් වතුරට වැඩිය උණු වතුර නිතරම වැඩිපුර බැරිම වෙලාවකදී උණු මේ ඇල් වතුර වැළඳුවට කමක් නැහැ බිව්වට. හැබැයි උණු පෑන් අත්‍යවශ්‍යයි. නැතු යෝගාචරයට යෝග කර්මය කරන්න බෑ. උණු උණු පෑන් වලින් ගොඩාක් වෙලාවට බඩගින්න කියන එක පාලනය වෙනවා. අර පාචක තේජෝ ධාතු ආහාර ජීර්ණයට එන ගින්න ගොඩාක් වෙලාට පාලනය වෙනවා. ඉතින් මේවා තමන් අත්දැකීමෙන් හොයාගන්න ඕනේ නැත්නම් අත්දැකීම් ලත් කෙනෙක් කිව්වහම විශ්වාසයෙන් පිළිගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙම නැහැ කිව්වහමත් සමහරුගේ හැමති නැහැ බාර ගන්න. එහෙම කොහොමද මෙහෙම කරන්න බෑනේ අර එමනේ කියලා නිදහසට කතා කරනවා. ඒ කියන්නේ ඉතින් ඒගොල්ලන්ට කෙලස් කන්න ඕනිකම ඒ තියෙන්නේ. වෙන මොකවත් නෙමෙයි. ඒගොල්ලන්ට මේ මේක පාලනය කරගන්න ඕම ඕමනාව නැහැ. මේකට yaad දෙන්න. ඉතින් එහෙම පැත්තක් තියෙනවා. ඒක ගැන කතා කරනවා නම් මේ විකාල භෝජනය ශික්ෂාපදයේ සමාදන් වුණු කෙනෙක් කොහොමද මේ ආහාර පාලනය කරගන්නේ කියලා ඒකට ගොඩක් කතා කරන්න ඕනේ. ඉතින් තම තමන්ගේ ශරීරවල ධාතු ගුණ වෙනස්. ඒ අනුව තම තමන්ට ගැළපෙන දේ විදිහට තෝරගන්න අපි දැනගන්න ඕනේ. ඔහොම පැතිකඩක් තියෙනවා. ඉතින් මේ ගොඩාක් වෙලාවට මේ අසනීප අරක මේක ප්‍රශ්න එන්නේ ඔන්න ඔය නිසා. අපි දන්නේ නැහැ විකාල භෝජනා සිල්පදේ සමාදන් වුණාට පස්සේ කොහොමද මේ ආහාර මේන්ටේන් කරන්නේ කොහොමද මට ගැළපෙන සෞඛ්‍ය සම්පන්න ආහාර පාවිච්චි කරන්නේ මොන රටාවටද කියන එක අපි හොයන්නේ හිතන්නේ. ඕක එකක්. ඊළඟ එක තමයි අපි මේ ශික්ෂාපදයේ සමාදන් වුණාට පස්සේ දැන් සාමාන්‍යයෙන් විකාල භෝජනා ශික්ෂාපදයට අදාළව ත්‍රිපිටකයේ විස්තර කරද්දී ආහාර වර්ග හතරකට බෙදලා පෙන්නනවා. යාවකාලික ආහාර, යාමකාලික ආහාර, සත්තාහකාලික ආහාර සහ යාවජීවික ආහාර වශයෙන්. එතනදි මේ අපිට මේ අරුණෝදේ පටන් ඉර මුදුන් වෙන කාලය දක්වා වළඳන්න පුළුවන් ආහාරයට ගන්න පුළුවන් ආහාර වලට තමයි යාවකාලික ආහාර කියලා කියන්නේ. යාවකාලික ආහාර කියන්නේ ඔය බත් පිට්ටු මේ අල જાති විදිහට අර මේ ආහාරයේ මූලික කොටස් ටික අයිති. කබලින්කාර ආහාර මේ හපල ගන්න තියෙන පෝෂණ ගුණය තියෙන ආහාර. ඉතින් ත්‍රිපිටකයේ මේ ආහාර වර්ග ගොඩාක් විස්තර කරලා තියෙනවා මෙන්න මේවා මෙන්න මේවා කියලා. ඒව තමයි යාවකාලික කියන්නේ. ඉතින් යාවකාලික ආහාර අපිට අරුණෝදේ පටන් ඉරමුදුන් වෙනකන් විතරයි පරිභෝජනය කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි හිතමු දැන් අපිට අවස්සරුවේ මේ පාචක තේජෝ ධාතුව උග්‍ර වීමෙන් දැනෙන වෙහෙසක් පීඩාවක් නිවා ගන්න අපිට ඔය සාමාන්‍ය ප්‍රසිද්ධ වචනයට ඇවිල්ලා තියෙන ගිලම්පස ගන්නවා කියලා. ඒ කියන්නේ හවස් වරුවට ගන්න පුළුවන් ආහාර වලට නමක් තියෙනවා. ඒකට කියන්නේ යාම කාලික ආහාර. ඉතින් ඒ යාමකාලික ආහාර විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ ඔය අෂ්ටපාන ගිලම්පස කියලා සාමාන්‍යයෙන් මිනිස්සු අතරට ගිහලා තියෙන්නේ ෆෘට් ජූස් පළතුරු යුස. ඒවා ගැළපෙන විදිහට හදාගන්න ඒ අදාළ දේවල් භාගවතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඉතින් එහෙම එකක් වළඳන්න පුළුවන්. ඊට අමතරව භික්ෂුවට කැප අවසට වළඳන්න පුළුවන්. ආහාර ගණයට අයිති නොවන යාමකාලික ආහාර ගණයට අයිති වෙන දේවල් ගොඩාක් තියෙනවා. ඊට අමතරව සත්වාහ ජීවික නෑ සත්වාහ කාලික යාව ජීවික කියලා කියන්නේ දින 7ක් තියාගෙන අපිට හවස් වරුවේ වළඳන්න පුළුවන් කෑම වර්ගයක් තියෙනවා. සහ මුළු ජීවිත කාලෙම තියාගෙන වළඳන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඉතින් ඔය දින 7ක් තියාගන්න ඒවට චතුමදුර, එළඟි තෙල්, ඒ වගේ දේවල් අයිති. ඒව අර හවස් වරුවේ ඉර ඉර මුදුන් වීමෙන් පස්සේ පහුවෙනිදා අරුණෝදය වෙනකන් ගන්න පුළුවන් දේවල්. ඉතින් මේ දේවල් පාවිච්චි කරනවා නම් ඇත්තටම මේ ওই බඩගින්න කියන ප්‍රශ්නෙට ලොකු උත්තරයක් තියෙනවා. උත්තරයක් තියෙනවා සහ කිසිම ලෙඩකට හානියක් වෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් රාත්‍රී ආහාර නොගෙන සිටීමෙන් ලෙඩ නිසා නොගෙන ඉන්න බෑ ලෙඩ වැඩි වෙනවා කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. ඒ ආහාර ගැනීම නිසාම තමයි ලෙඩ හටගන්නේ. ගොඩාක් වෙලාවට ඔබ නොදන්නවා වුණාට අපි රාත්‍රී ආහාරය අරගෙන නිින්දට යනවා කියන්නේම ලෙඩ ගොඩකට අතවනනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරලා තියෙනවා. ගොඩාක් වෙලාවට මේ දේවල් ලටු කීකෝපම සූත්‍රය වගේ මට මතක මට හරියට මතක නැහැ. ඒ වගේ සූත්‍රයක විස්තර කරලා තියෙනවා මේ මේ ඉර ඉර මුදුන් නිම්මෙන් පස්සේ ආහාර නොගෙන ඉන්න එකෙන් අපිට ලැබෙන ආනිසංස විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකේ එකක් තමයි ශරීර ශක්තිය වැඩි වෙනවා. හොඳ ශරීර ශක්තියක් එනවා ශරීරයේ නිරෝගීතාව වෙනවා ශරීරයේ තියෙන වෙහෙස කර ගතිය තෙහෙට්ටු ගතිය මත් ගතිය බර ගතිය නැති වෙනවා දීර්ඝායුෂ ලැබෙනවා ඔහොම ආනිසංස කීපයක්ම තියෙනවා හොඳ කර්මන්නේ වෙනවා අපේ ශරීරය මේ රාත්‍රී ආහාර වේල නවත්තනවා නම් මොකද මේ ආහාර ජීර්ණ පද්ධතියට අපි මේ කෑම කන විදියට කිසිම වෙලාවක යන්න රෙස්ට් එකක් නැහැ රැයටත් කාලා බුදිය ගත්තාම අපි බුදිය ගත්තට අපි නිදාගත්තට ආහාර ජීර්ණ පද්ධතියට වැඩ තියෙනවා එයාට විවේකයක් ලැබෙන්නේ නැහැ එයාට විවේකයක් ලැබෙනවා කියන්නේ අපි දවල් ඉර මුදුන් වුණු වෙලාවේ ආහාර ගන්න එක නැවැත්තුවා කියන්නේ ඉතින් ওই ජීර්ණ ක්‍රියාවලිය ඉවරනකොට හවස විතර වෙනවනේ. ඊට පස්සේ රෑ එළි වෙනකම්ම වගේ මේ ආහාර ජීර්ණ පද්ධතියට හොඳ රෙස්ට් එකක් ලැබෙන්නේ. ඒකම තමයි නිරෝගීතාවයට උදව් ඒකම තමයි අපිට දීර්ඝායුෂ ලැබෙන ශරීර ශක්තිය වැඩි වෙන උදව් වෙන්නේ. මේක හැම වෙලෙම වැඩ කරන මැෂින් එකක් විදිහට තිබුණාම වැඩිකල් රන් කරන්න බෑ. වැඩිකල් දුවන්න බෑ. වැඩිකල් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා එහෙම පැති විශාල ප්‍රමාණයක් තියෙන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ ශික්ෂාපදේ පැනෙව්වේ. අපි ඒකට අපේ වාසියට අපේ කෙලෙස් වලට තියෙන කෑදරකමට අපි වාසියට හරව ගත්තට මතක තියාගන්න ඒක ඔබේම අධ්‍යාත්මික මගට විතරයි බලපාන්නේ. ඔබ ඔබේ වාසියට මේක හරවගෙන මේ ශික්ෂාපදය හෙලා දකිනවා නම් ඒක ඒකේ හික්මෙන අයට ගර්හා කරනවා නම් ඔබ ඔය ගර්හා කරන්නේ හෙලා දකින්නේ බුදුරජාණන් වහන්සේ බව අමතක කරන්න එපා. ඔබ ගර්හා කරන්නේ ඔබ හෙලා දකින්නේ භාග්‍යතුන් වහන්සේ බව අමතක කරන්න එපා. ඔබ පයින් ගහන්නේ භාග්‍යතුන් වහන්සේට බව අමතක කරන්න එපා. ඔබේ සරණාගමණය පව නැතු යන. මම දන්නේ එච්චරයි. ඒ නිසා මේකේ හොයලා බලන්න මොකක්ද මේ හොයලා බලන්න කියන්නේ මෙහෙම අපේ රටේ සාමාන්‍ය මේ සම්ප්‍රදාය අල්ලගෙන ඉන්න මිනිස්සු භාග්‍යතුන් වහන්සේ පනවපු මේ ශික්ෂාපදවල පැවිද්දොත් එහෙමයි. ශික්ෂාපදයක පදය හුදු ශික්ෂාපදය අල්ලගෙන තමයි මේ දඟලන්නේ. මේක හැම ශික්ෂාපදයක්ම පණවන්න හේතුවක් තියෙනවා. හැම ශික්ෂාපදයක්ම ඇතුළට ඇතුළට ඇතුළට විග්‍රහ කරගෙන ගියොත් හැම ශික්ෂාපදයක්ම මේ මනස දියුණු කරන එකට උදව් වෙනවා. මනස දියුණු කරන එකට සපෝට් කරනවා අපේ අධ්‍යාත්මයට උදව් කරන ශික්ෂාපද විතරයි පනවලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සර්වඥයි කියලා අපේ මිනිසුන්ට මතක නැහැ. උන්වහන්සේ කිසි ලෙසකින්වත් උන්වහන්සේගේ ශ්‍රාවකයාට මේ මානවයාට හානි කරන දෙයක් කියන්නේ නැහැ. එහෙම එහෙම ශාස්ත්‍රීය කෙනෙක් නෙමෙයි භාගතුන් වහන්සේ කියන්නේ. ඉතින් ඊට පස්සේ කියනවා ත්‍රිපිටකය විකෘති කරලා කියයි, පස්සේ ආපු ඒවා කියයි, ඔහොම දේවල් තියෙන්න පුළුවන් ද කියයි. සමහරු මේ භාග්‍යවතුන් වහන්සේ පනවලා තියෙන අද තියෙන මේ වර්තමාන ත්‍රිපිටකයේ විනය පිටකයේ තියෙන ශික්ෂාපද වලට හරියට නිନ୍ଦා අපහාස කරනවා, ගර්හා කරනවා, හෙලා දකිනවා. ඕවා පනවන්න පුළුවන්ද? ඔහොම ජීවත් වෙන්න පුළුවන්ද? ඕවා ඕවා බුදුරජාණන් වහන්සේ කියපුවා නෙමෙයි, පස්සේ විකෘති කරපුවා. හොඳයි. ඒක ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ කැමැත්ත. නමුත් ඇතුළතින් විමසලා බලන්න. ওই විදිහට ඔය කෑ ගහන්නේ ඇත්තටම මේක අස්සේ තියෙන්නේ මොකක්ද කියලා හොයලා නොබලපු අය, ප්‍රායෝගිකව පුහුණුවේ නොයදුණු අය, මේකේ ගැඹුර හොයපු නැති අය තමයි කෑ ගහන්නේ. ඒකනම් ඒකනම් 100%ක් ෂුවර්. ඒ නිසා මේක පුහුණුවේ යෙදিলা බලන්න. මේක ඇතුළතින් හොයලා බලන්න සෑම ශික්ෂාවක්ම පණවන්න හේතුනේ කොහොමද? මේක කොහොමද මනසට බලපාන්නේ කියන එක. එතකොට ඔබට තේරෙයි බුදුරණාහි සර්වඥයි කියලා. ඉතින් මේක හොයන්නේ නැතුව අපි පටු සංකල්ප වලින් මේ ශික්ෂාපද ප්‍රතික්ෂේප කරනවා නම් ඔබේ සරණ ගමනේ පවා නැහැ කියන එක හොඳට හොඳට මතක තියාගන්න. අධ්‍යාත්මයේ පැත්තකට දාන සරණ ගමනේ පවා නැහැ. ඒ නිසා විකාල භෝජනා ශික්ෂාපදය කියලා කියන්නේ ඒ තරම්ම ගැඹුරක් තියෙන අපේ කායික සෞඛ්‍යයටත් මානසික සෞඛ්‍යයටත් දෙකටම උදව් කරන ශික්ෂාපදයක්. ඒක භාග්‍යතුන් වහන්සේ දන්න නිසා තමයි ඒක පනවලා තියෙන්නේ. ඉතින් මේක Brahmacharyaව රකින්න පොරොන්දු දීගෙන එන පැවිද්දා විසින් අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතු ශික්ෂාපදයක්. ඉතින් ගිහියන්ටත් ඕනි නම් කැමති නම් Brahmacharyaවේ නොසිටියත් ඔබටත් පුළුවන් මේ රාත්‍රී ආහාරය කියන එක අතහැරලා ජීවත් වෙලා බලන්න ඔබටම දැනේ කොයිතරම් සෞඛ්‍ය සම්පන්න බව ගොඩනගෙනවද කියලා. අපි හිතන් ඉන්නේ රැයට කෑවේ නැත්තම් පණ නැති වෙනවා, ඇඟට ශක්තිය නැති වෙනවා කියලා. නෑ, ඇත්තටම රැයට කන්නේ කාමය පිනවන්න. කාමය පිනවන්න තමයි රැයට කන්නේ. ඉතින් ඔහොම පැත්තක් තියෙන. ඉතින් මේ භාවනා මධ්‍යස්ථානවලත් හරියට චරුචරු තියෙනවා. ගිහි ගිහි අයගෙන් විශේෂයෙන් කාන්තා පාර්ශවෙත් පැවිදි අයගෙත් මේ රැට කන්නේ නැතුනහම ප්‍රශ්න. රැට කන්නේ දෙන්නේ නැත්තම් බෑ. ඇත්තටම නම් වර්තමාන ලංකාවේ ගොඩාක් අය පැවිදි වෙන්නේ නැත්තේ මේ රැට කන්න දෙන්නේ නැති හන්දා. ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ පැවිද්ද කියන්නේ මොකද්ද රැයට කනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒ රැයට කෑවම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් පැවිද්ද කියන එක ගොඩ නැගෙන්නම බලපාන ප්‍රධාන ශික්ෂාවක් තමයි මේ විකාල භෝජන ශික්ෂා. ඒකේ අරමුණ සාක්ෂාත් කරන්න නම් ඒක එතනට හික්මෙන්න ඕනේ. ඉතින් ඔහොම පැතිකඩක් තියෙන්නේ. ඉතින් මං හිතනවා ප්‍රශ්නේ අහපු කෙනාට උත්තර ලැබෙන්නේ නැති තවත් අයට මේකෙන් ගන්න දේවල් තියෙන්නේ නැති. ඒ නිසා විකාල භෝජන ශික්ෂාව කියන්නේ භාගතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා හේතු සහිතවම පනවපු ශික්ෂාවක් එය ඒකාන්තයෙන් අධ්‍යාත්මයට බලපානවාමයි. තෙරුවන් සරණයි.